ඉතින් ඒකට විශේෂ ප්‍රස්තුතයක් එහෙම නැත්නම් කුසල් රජුරෝ අහපු ප්‍රශ්නයක් නෙවෙයි මෙතනදී කතාපාබතය එහෙම නැත්නම් ධර්ම මාතුකා වෙන්නේ කුසල රජුරෝ ලයිලයියේ දවල් මද්දහනේ වෙලාව කියනවා සරුවචන් වහන්සේ ළඟට. ඉතින් ඒක කුසල රජුරන්ට හම්බලා තියෙන වරයක්. ඉතින් අර රාජකම් කරන නිසා රජු රජුරවන්ට බුදුරජාණන් වහන්සේ එහෙම අවස්ථාවක් දෙනවා. ආවට පස්සේ අහනවා මොකද මහරජ මේ මේ මහා දවල් මද්දහනේ බුදුහාමුදුරු දකින්න පැමිණියේ කියලා තරහට නෙවෙයි. එතකොට කොසල් රජුරේකට රාජකීය උත්තරයක් දෙන්න එපායි. ඉතින් කොසල් රජුර කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මහා ධනස්කන්ධයකට රාජ නායකකම් කරද්දී ඉසුරක් ඒ වගේම විශාල භූමියක් දිනාගෙන ප්‍රදේශය වසාගෙන අරජකම් කරද්දී අපිට හරියට රාජකාරී තියෙනවා. කියන්නේ නැතුවම බැරි රාජකාරී දිනවා. අන්නේම රාජකාරියක් ඉවරච්ච වෙලාවේ තමයි මම මේ දුවගෙන ආවේ කියලා. ඒ කියන්නේ අනික් කට්ටිය වගේ හැන්දෑ වෙනකන් ඉඳලා තෙල් මල් අරගෙන බාපලයක් දාගෙන හැන්දෑ පන්සල් යන්න ඕනෑ කියන වගේ චර්යාවක් කරගන්න අමාරුයි. ඉතින් අර වැඩ රාජකාරී ගොඩක් ඉවර වෙච්ච වෙලාව තමයි රජුරවන්ට පන්සල වටක් වෙන්නේ. බුදුහාමර මතක් වෙන්නේ. අපිත් නම් හිතනවා අනේ මේ කාලේ බුදුහාමර පහළලා ඉන්නවා නම් අපි කොච්චර දැන් මේ නිජපතා බුද්ධ පූජා පවත්වමින් වතපිළිවෙත කරමින් බුද්ධ අනු අනුස්සතිය කරමින් ගත කරන අපි කොච්චරනම් ඒකට සැදී පැහැදිලා කරයිද කියලා. අපි හිටියත් ඔහම තමයි. අපි දවස පුරාම එතන ඉන්න බෑනේ. දැන් නම් හිතනවා මේ සුද්ධාචාර්ය වහන්සේ ඉදිරියට සිදුවෙන හැම සිද්ධියක්ම වැදගත්. ඒවා සංගීතකාරක ස්වාමීන් වහන්සේලා මේ විදිහට ලියලා තැම්පත් කරලා තියෙනවා. ඒකක් දැක ගන්න ලැබුණා නම් අහ ගන්න ලැබුණා නම් කියලා හිතෙනවා. නමුත් කරන්න බෑ. ඉතින් රජ කෙනෙකුට වෙච්ච සංගතිය තමයි මේ ලියලා තියෙන්නේ. ඉතින් රජුරෝ කියනවා ඒ මහා ඉසුරකට අධිපතිකම් කරන මහා ප්‍රදේශයකට රජකම් කරන රාජකාරී බහුල මම ඒ වගේ දෙයකට යට වෙලා ඉඳලා ජන්තම් මේ පැනගත්තේ කියලා. එතකොට මාලිගාවට කික්ක ඉන්න වෙලාවකුත් නැහැ. බුදුජාන් වහන්සේට කියලා අපොයින්ට්මන්ට් එකක් ගන්න වෙලාවකුත් නැහැ. ඒ වගේ අත්තන්න බුදුජාන් වහන්සේ යම් ප්‍රමාණයක සහනයක් සලසා තියෙනවා. මොකද ඒ රජකම් කරව පවුලකින් ආවේ සිද්ධාර්ථ තාපසතුමත් එතකොට බුදුජාන් වහන්සේ ඒ මේ තක්කුමුක්කේ ආපු මේ රජුරවන්ට ප්‍රශ්නයක් එහෙම නැත්නම් මේක කියන්නේ සංවේගය පහල කරගන්නවා කිය. සංවේගයක් පහළ කරනවා. හොඳයි මහරජ මම මේ කියන දේ අහලා හොඳයි කියන උත්තරයක් දෙන්නකෝ. Tamanට තේරෙන උත්තරයක් දෙන්නකෝ කියලා. එතකොට කියනවා දකුණු දිශාවෙන් පුරුෂයෙක් එනවා චරපුරුෂයෙක් ඇවිල්ලා කියනවා මා විශාල කන්දක් පෙරලීගෙන එනවා. ඒකට යට වෙනවා දැන් කාලේ කියනවා නම් මේ ටොනාඩෝ එක. නැත්නම් සුලිස්නෝ කකා මොකක්වත් මිසු කරන්නේ නැහැ. පාලම් පිටින් උස්සනවා. ගෙවල් වල වාහලෙත් ගන්න උඩට. ඒ තරම්ම එනවා. ඉතින් ඒක යට වෙන්න බෑ. මම මේ විජහාට ආවේ රයිතුමාට දැනුම් දෙන්නයි කියලා. ටික වෙලාවක් ගියාම ආ උතුරු දේශාවෙමුත් පුරුෂෙක් ඇවිල්ලා කියනවා ඒ පැත්තෙමුත් මෙහෙට එනවා විශාල යට බේරන්න බැරි જાති අදිමාත්‍ර වූ කන්දප්පර් ලීගෙන එනවා නැගිනීර දිශාවෙමුත් පණිවිඩය ලැබෙනවා උතුරු දිශාවෙන් දුත් පණිවිඩය ලැබෙනවා. එකක් ඇති මේ හතර දෙනා මේ මේ හතරක් ඕනේ නැහැ. පණිවිඩ හතරක් ලැබෙනවා. දැන් එහෙම වෙච්ච වෙලාවක කිසිම කෙනෙකුට බේරුමක් නැති වෙලාවක මොනවද කරන්න ඕනේ? එතකොට ඉතින් රජුරෝ දන්න මට්ටමින් කියනවා අත්ත කුසලයේ සලස ගන්න ඕනේ. Tamange ආගම ධර්මයේ සීකත් කර ගන්න ඕනේ. ගොඩ ඉඳ බෑ. කියලා රජුරෝ ඒකට පලිප්පුවේ දානවා. අජිරෝ කියනවා විශාල ඇත් සේනාවක් හිටියට ওই ඇත් සේනාවෙන් මට මේ වෙලාවට පිටක් ලැබෙන්නේ මට විශාල අශ්ව සේනාවක් හිටියට පැනලෑන දිශාවක් නැහැ හතර දිශාවෙම පෙරලෙනවා. පාබල හමුදාවක් නැහැ රත හමුදාවක් තිබුණාට යුද ටැංකි කියලා කියන්නකෝ දැන් කාලේ වචන කියනවා ඒවට බේරලා බේරන්න බෑ. ඒක නිකන් මේ පිටරීඩියක් යට වුණා වගේ යට වෙනවා. වගේම පාබල හමුදාවක් හිටියට ඒගොල්ලෝ මාව වට කරලා මාව රකින්න බෑ. කරන්න තියෙන්නේ තමන්ගේ අත්ත කුසලයේ සාසගන්න එක තමයි කියලා. එතකොට බුදුරජාණන්සේ මතක් කරනවා මහරජය ඔය වගේ හතරක් තමයි ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ. ඒවා නිතරම පෙරලිමින් එනවා. ඉපදිච්ච දා ඉඳලාම අපි ජරාවටපත් වෙනවා. පොඩි කාලේ ඉතින් කියන්නේ නෑ ඉලන්දාරි වෙනවා, වැඩි වේ පැමිණෙනවා, පිබිදෙනවා, තාරුණ්‍ය පිබිදෙනවායි කියලා. තාරුණ්‍ය මධ්‍යම වයසට පාවා දීලා යනවා යන්නේ. මධ්‍යම වයස මහලු වයස වයසට පාවා දීලා යනවා. ඒක එකන එකකින් එකට ගිහින් අතින් අතට යනවා. අර පෙරලීගෙන එන මේ මහ පර්වතයක් වගේ. ව්‍යාධිය. අපි පේනවා මෙතන ඉන්න කට්ටනම් ඒව ලෙඩක් දුකක් මොකුත් නැහැ. හැබැයි මේගොල්ලෝගේ හිතේ තියෙන මගේ අම්මා සෙනෙපෙලා, මගේ තාත්තා සෙනෙපෙලා, මගේ මල්ලි සෙනෙපෙලා, සහෝදර සහෝදරියෝ, දුව දරුවෝ, අල්ලපු ගෙදර කට්ටිය සෙනෙපෙලා ඉතින් ඌවට මෙව කරගෙන ඉන්න හරියන්නේ නැහැ අපිත් මැරෙනවානේ. ඒවත් බලන්න එපා. එහෙම නැත්නම් සමහර කෙනෙක් මේ ඉන්නේ මොකක් හරි වේදනාවක් දරාගෙන. ඒකම දන්නවා ඔය කොච්චර කරුවත් ඕකෙන් කවදා හරි අවසානයේ ජරාවෙන් පස්සේ මරණයට යනවා. ජර මර කියලා කියන්නේ ඒකයි. ජර මර දෙක කියලා කියන්නේ ජරා මරණ දෙක. ඉතින් මේ ජරා මරණයෙන් මේ විදිහට පීඩිතව ඉන්න මිනිස්සයා කුමක් කළ යුතුද කියලා. කියලා රජුවන්ට දැන් මේ රාජකාරිය ඉවර කරලා නැවිලා තියෙන්නේ. ඒත් ආයේ බුදුහාමර බලන්නනේ. දැන් ඒක බුදුරජාණන් වහන්සේගෙන් එන්න තියෙන බුද්ධ පණිවිඩය සංවේගය තමයි මේ සූත්‍රයට නම වෙලා තියෙන පබ්බත සූත්‍රේ. පර්වත සූත්‍රේ. ඉතින් මේ ඔක්කොම තියෙද්දී මට මෙච්චර රාජධානියක් තියෙනවා මෙච්චර අන්තපුරයක් තියෙනවා මෙච්චර වස්තුව තියෙනවා මෙච්චර ඉඩම් ප්‍රමාණයක් භූමි භාගයේ තියෙනවා කියලා ඒව රසාස්වාද කරන්න වෙලාවක් නැහැ දැන්. ඔක්කොම යට කරගෙන යනවා. ඒ එන පර්වතය ඔය ඇත්තස්ත්‍රිය පාබල සේනාවල් හෝ ධණයෙන් හෝ පගාවක් දීලා හෝ මොනකමෙක්වත් කරන්න බෑ. ඉතින් එතකොට ඒ අතරමැද ඉඳගෙන අතකින් දඬු වැලේ අත අතකින් කරවැලය මණීගිරි දාය වැටුනොත් හිටියොත් ඌකාය පළියේ වැටේද වැටුනොත් මැරෙයි එහෙ මිනිහෙක් මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය කියලා අපි සංසාරේ නියෝජනය කරනවා නිදර්ශන වශයෙන්. ඉතින් අපි මේ කරන මේ පැණි කන දේ මේ ඇබ්බැහි මේ ආශාවල් මේ ධනවන දේවල් ඔක්කොම අර මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වගේ තමයි. ඉතින් ඒකත් අපි ලෝකේ ගණන් ගන්නේ දහපෝසත්ම කට්ටිය හොඳට පැණි කනවා. ඊගාව කට්ටිය සාමාන්‍ය විදිහට පැණි කනවා. බැරි කට්ටිය අතලෙව කනවා. මෙච්චරනේ අපි දරුවන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙච්චරනේ අපි දෙමාපියන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපිටත් ඇත්තට පැණි කන්න වෙලාවක් නැහැ. මොකද මේ මරණ තුනක්. නෑ වලේ ඒක ඇටෙක් ගහන්න එනවා. අල්ලගෙන ඉන්න අත් එක්ක කරවලෙක් කරවලෙක් ඉන්නවා. එතනම තියෙනවා දඬුවම් ලැබෑය. අර ඔක්කොමත් එදිමයක දඬුවම් ලැබෑය කරනවා. මරණ තුනක් තියන. ඉතින් ඒ වගේ තමයි අද ලෝකේ තියෙන මේ සංభాෂණ ඒ වගේම ප්‍රිය සංభాෂණ බලාගෙන කවදද පාටියක් දාන්නේ. කවදද ට්‍රිප් එකක් යන්නේ. කවදාද සුපර් මාකට් යන්නේ? කවදාද මේක කරන්න කියලා බලන් ඉන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේට එම <coughs> කරදරයක් වෙලාවේ නැති වුණාට <coughs> කොසල රජුණ නැති වුණාට ඒවා එකම මොහොතකටවත් නැත්තේ නෑ. ඒකයි බුද්ධ ඥානය කියලා කියන්නේ. ඉතින් ඒක රජ කෙනෙකුට පෙන්ලා දෙනවා කියන එක අමාරුයි. මොකද රජුරෝ ඉන්නේ උග්‍ර රාජකීය ප්‍රශ්නවල. අද මේ වෙනකොට රටවල් කීපයක් ඉනි අරගෙන. එකක් ජාතිවාද නිසා. තව එකක් යුද්ධ නිසා. සමහර රටවල් වැලේ වැල් නැ කණ්ඩරෙන් දුමැල්ලා යනවා. ඉතින් අපි ඡන්දෙට ලෑස්ති වෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ කවුද දිනන්නේ කියලා. දිනනකොට රටක් තියෙන්නේ නැද්ද කියලා දන්නේ නැහැ. මොකද අපේ වගේ රටවල් එච්චර ලොකු දේවල් නෙවෙයි ඒ ඔය එන විශේෂණ එක බලනකොට. ඒකව දන්නේ නැති එක හොඳයි හැබැයි. භාවනා කරන කට්ටියට ওই තොරතුරු දෙන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් මම ඔය සමහර රටවලට ගිහිල්ලත් ආවා. ඒ රටේ ඉන්න මිනිස්සු දන්නෙත් නැහැ. මම ගාව මේ විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා එහෙම එකක් නැහැ ස්වාමීන් වහන්සේ. අපි මේක ඉන්න කට්ටිය ඒ මිනිස්සු දන්නේ නැහැ. නමුත් ටික දවසක් ගියාම කියනවා අනේ කියන්න බැරි දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ විල්ලෙජ්ජයි රට කියගෙන. රටවල් 10ක් නම් කරලා තියෙනවා නොයා යුතු නොකැමනක් දහබදුර රටවල් විදිහට. ඒක තමයි ලාංකිකයෝ යන්නේ. ඒ වගේ තියෙන ව්‍යසන දරුව විනාශ වෙන හැටි. ඒ වගේම හම්බ කරන එකේ 50ක් රජයට ගෙවන්න ඕන. රජයේ ඒ සල්ලි බදු වලින් කරන්නේ මොකද යුද්ධ කරන එක. යුද ආයුධ හදන එක. ඒකලි වෙලා එක එකනාට බරියකෝ මෛත්‍රී ගාගණියකෝ කියාගෙන යුද්ධ කරනවා. ඉතින් මේ මිනිස්සු විශාල සල්ලි ගාණක් හම්බ කරනවා. ඒකේ හරි අඩක් රජයට දෙනවා. ඊටු හරි අඩකට වැඩි ප්‍රමාණයක් පවුලේ උන් කරනවා. අරයාට හම්බ කරාට කවදාකවත් වේදම් කරන්න වෙලාවක් එන්නේ නැහැ. ඉතින් කිව්වත් ඒ මම වගේ කෙනෙක් කියලා මෙහෙමයි කියලා අනේ ස්වාමීන් මෙන්න මේ ටික සල්ලි ටික තියාගෙන මෙන්න මේ වගේ වැඩක් කරන්න මොකද අපිට යවුවට වගේ ය아가න්න ඉඳගට වෙලාවක් නැහැ විනාඩියක් හරි පිට ගියොත් රසාව නැති වෙනවා අපිත් එක වැඩ කරුවොත් මෙච්චර ගානක රසාව නැතිලා අපි මේ අන්තම් අල්ලගෙන ඉන්නේ මුද්ද වැඩ පෙන්නන්න ඕනේ රසාව තියාගන්න හම්බ වෙන සල්ලි ගෙදර යනකොට මකරය වගේ දුවා දරුවන් ඊළඟට කනවා ඒකේ රජයට මෙච්චරක් ගෙවන්න ඕනේ දැන් පෙනිපෙනී රජේ විනාශ කරන හැටි පේනවා එක්කෙනෙක් කියනවා මට මේ යනවා ප්‍රධාන පාරේ පොඩි මේ බස් හෝල්ට් එකක් වගේ පැත්තකට හදනවා මේ හදිසියක් වුණොත් වාහනේ පොඩ්ඩක් පාක් කරගන්න රස කරන්න. ඉතින් ඒව එකක් හදන්න කොච්චරක් ඇයිද කියලා වුණා. ඉතින් මම දන්නේ නැහනේ. ළඟ හිටපු එක නකම මෙච්චර. ඒ වගේ 10 15 ගුණයක් එකට වීදම් කරනවා. ඔක්කොම ගසා කනවා. අපි විතරයි මේ ලංකාවේ අපි පේන්ට් එක ගසා ගන්න. මෙච්චර ගාණක් දෙනවා අන්තිම වැඩි වුණාට පස්සේ මම තමයි අසං කරන්න ඕනේ. <coughs> මෙන්න මෙච්චර ගාණක් මම අසං කරනවා මේ පොඩි කෑල්ලක් කහේ දක්කන්දලා පොඩි බේ එකක් හදලා දෙනවාට. යන ගම පාරකට වෙන මෙන්න මේ වගේ කර තමයි සංස අච්චර ගණක් වීදම් කරන්නේ. ඒව හදාගෙන තියෙන ඒගොල්ලෝ. පවාගෙන පණ්ඩ මිනිස්සු බදු ගන්නවා. ඉතින් ඒකේ ඉඳගෙන ඉන්නකොට ඒගොල්ලන්ට කඳු හතර පෙරලෙනවා තේරෙන්නේ නැහැ. අද බුදුජානනාසේ සඳහන් කරන ඒ කඳු හතර වගේ තමයි ජාති ජරා ව්‍යාධි මරණ. අදිශේවත් අම්මා නැති උනායි කියලා දැනගත්තොත් අනම්මනම් මොකුත් නැහැ ටිකට් එකක් ගන්න ඕනේ ප්ලේන් එකට කොට වෙන්න ඕනේ. නැත්නම් මිනිස්සු බයිනවා. ඒතර සමානයක් කරන්නේ වාර දානවා. ඉතින් ඒකට රසාඩ කියලා කිව්වට ඒ මිනිස්සු ගණන් ගන්න නැහැ. ඒක පරිණතිය වල දාගෙන ඉන්න ඕන. ඒ වඩේ වතුර පපු වතුර ගාන තමයි ජීවත් වෙන්නේ. මොකද ඒ තරම් සල්ලි කරගෙනවා. ඉතින් එහෙම එකක් මේ නැතිකම ගැන අපි සතුටු වෙනවා සංඝයාට එහෙම එකක් කොහොමඩක්වත් නැහැ. මොකද හේතුව කවුරු හරි හම්බ කරපු දෙයක් ඉන්නේ කන්නේ. පින්න පාතෙන් යැපෙනවා සේනාසනෙක ඉන්නවා අපිට ඒක තේරෙන්නේ නැහැ ඒකට. නමුත් ඒක බුදුරජාන්සේ උපමාවක් මවලා පෙන්නලා දෙනවා හතර දිශාවෙන් එන හතර රාජපුරුෂයෝ නැත්තම් <coughs> දූතයෝ මෙන්න මෙහෙම කතාවක් කියනවා මොකද කරන්න කියලා. ඒතර කියනවා අත්ත කුසල සල්සගන්නේ කොහොඳයි කියලා ඒකත් කුසල දජරගේ සුවිශේෂී ඥානයක්. එහෙම කල්ැතුව බුද්ධ ධම්ම සංඝ දන්නවනම් ඒකට අනේ බුද්ධ බුද්ධ සරණයි ධම්ම සරණයි සංඝ සරණයි කියලා කියන්න පුළුවන්. දන්නේ නැත්තම් අද ලෝකයෙන් ඉන්න ප්‍රමාණය 105ක්වත් බුද්ධ ධම්ම සංඝ දන්නේ නැහැ. ඒ වුණාට කියන්නේ ලෝකේ විශාලයෙන්ම පැතිලා තියෙන ආගම බුද්ධ ආගම කියලා. ලංකාවෙම බලන්නකෝ. ඊට පස්සේ ලංකාවේ බෞද්ධයන් බලන්නකෝ. මොනවද කරන්නේ කියලා? ඒ වගේ මේ ත්‍රිවිධ රත්නේ සරණ යන එකද කරන්නේ අත්ත කුසලයේද කරන්නේ සමචර්යා කුසලචර්යා අත්තචර්යා ඒව නෙමෙයි කරන්නේ. ඒකට කෝවිලට නෙදුවන්නේ. නක්ෂත්‍රකාරයෝ හොයන්න නෙදුවන්නේ. බැංකු මැනේජර් හොයන්න නෙදුවන්නේ. නීතිඥයෝ හොයන්න නෙදුවන්නේ. ඒකටත් මතක නැහැ. ඉතින් ඒක නිසා එවැනි වෙලාවක හෝ ඒ Tamange ඇදහිීම නැත්නම් තමන්ගේ ශික්ෂාව එහෙම නැත්නම් ශාසනය ගැන කල්පනා වෙනවනම් එහෙම නැත්නම් ඒ වැනි දෙයක් <clears throat> ප්‍රශ්නයක් අහනකොට එහෙම උත්තරයක් දෙන්න කොසල් රජුණන් පුළුවන් වීම විශාල ජයග්‍රහණයක්. රජකම් ගන්න උඟ දෙනකොට මේම <clears throat> කරදරයක් ආවොත් කුණු හරප දෙකක් කියලා එම්බල ජඩේ ගනු කඩුවේ එනු සටනට කියාගෙන පයින් එතකොට බුද්ධ ධම්ම සංඝ මතක නැහැනේ. ඔය මොනවා කරුවත් මැරෙනවා. අන්නේ මරණ තියෙන වෙලාවක කුමද්ද ඔබ සිහිපත් කළ යුත්තේ? ඒ ඒ භයානක දේ වළක්වන්න බෑ. ඇත්තස්සේ පාබල සේනා මොකද කළ යුත්තේ? අන්න එතන තමයි මේ සූත්‍රයේ තේමාව. ඒක දැන් අපි නිසන් වනේ ඉන්න අපි රජවරු නෙවෙයිනේ අපිට ඒ තරම් කලබල වෙන්න දෙයක් හරි නැහැ. ඒ වුණත් වැඩ තියෙනවනේ. පුදුමාකාර වැඩතොගයක් තියෙනවනේ. මේ වැඩ ඉවර කරගත්ත වෙලාවක තමයි අපි පරියන්කට යන්නේ. වැඩ ඉවරච්ච වෙලාවක තමයි අපි සක්මන්ට යන්නේ. ඉතින් ගියාට පස්සේ අර වැඩ ඔළුවේ කරකිනවා. මේ රජ කෙනෙක්ගේ වගේ. ඉතින් එතකොට විවේකයේ දුන්න වෙලාවේ තමයි හිත යකායි කම්මල බවටපත් වෙන්නේ. අර වැඩ කරන වෙලාවෙත් විවේකය ලැබෙන වෙලාවෙත් මම හිත තියන්න ඕනේ කොහෙද කියලා දන්නේ නැත්නම් අසරණයි අනාතයි. බුද්ධ ශාසනයක පිහිටක් සරණක් නැහැ. ඉතින් එහෙම අමලියක් කරදරයක් වෙච්ච වෙලාවක හිත තියන්න කොහෙද ඕනේ කියලා දන්නවනම් ඒකට වටේ සංඥාවල් තියෙන්න ඕනේ. සුදුසු ප්‍රතිරූපදේශ වාශයක් වෙන්න ඕනේ. සත්පුරුෂෝ පේන්න ඕනේ. පුළුපණ වෙලාවට ඒගොල්ලෝ ගිහිල්ලා බණ භාවනා කරනවා. මමත් ඒ වගේ හැදෙන්න හැදෙන්න ඕනේ. යෝනිසමස්කාරය තියෙනවා. ඒගොල්ලෝ කොහොම හරි මට තරම් කරදර නැතුවදී පරියන්කය කරනවා, සක්මන කරනවා, මල් කඩනවා, බුදුන් වදිනවා. අනේ මමත් ඒකට අනුගත වෙන්න ඕනේ. මට මේ අර කරදර තියෙනවා, මේ කරදර තියෙනවා කියලා නොකර හිටියත් මේ මේ මතපිලියෙත කරත් මැරෙනවා. ඉතින් ඒ සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා. ඉතින් ඒ වගේ පෙරකල පින් වලට තමයි අපිට ප්‍රතිරූපදේශයක් ලැබෙන්නේ. හොඳ පින් ඇති බිමකව ඉන්න පුළුවන්. කල්යාණ සත්පුරුෂෝ ඉන්නේ. සද්ධර්ම ශ්‍රවණයක් තියෙන්නේ. ඒ වෙලාවට කරන්න ඕනේ මේකයි කියලා සංවේගය පහළ වෙන්නේ යෝනිසමංස්කාරයේ තියෙනවා. ඉතින් හතර නැතුව අපි ප්‍රතිරූපදේශ වාදයක හිටියත් අපි වටේ ඉන්න කට්ටිය බණ භාවනා කරත් අපිට යෝනිසමංස්කාරය නැත්තම් ඒගොල්ලෝ ඉතින් භාවනා කරනවා. ඉතින් මට කරන්න තියෙන්නේ ඒ අතරමැද මගේ ওই ලාමක දෙකට හිත යොදලා හිත යෙදිලා ඒකටම ව්‍යාපෘත වෙලා ඉන්නවනේ අපිට ඕක කරගන්න බෑ. ඇත්තම බලනකොට පරිසරය ලැබිලා තියෙන්නේ. නමුත්තර එල්ල වෙන්නේ නැහැ. ඉතින් අන්නේ වෙලාවක කලබලයක් වෙච්ච වෙලාවක මුඛේද හිත දාන්න ඕනේ කියලා බැලුවොත් අපිට කොරස් කටේවත් අත දාගන්න බෑ. මේක කියන්නේ රෙසිලියන්ස් කියලා. අමලියක් කරදරයක් වෙච්ච වෙලාවක කොතෙක් දුරට Tamanට අශෝක විරජං ඛේමං කියන මේ කලබල නැත්නම් හිත ගන්න පුළුවන්. ඉතින් ඒක පුංචි චුද්‍රකමේට අපි කියලා දෙන්නේ භාවනා කරනකොට හිත පිට ගියොත් නැවත Tamanගේ අරමුණට හිත ගන්න කොච්චර වෙලා යනවද කියලා. ඒක මේ පැවිදි වුණා නොපැවිදි වුණේ නැහැ ගෑනු පිළිමේ බුද්ධ අබෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. සමහරු හරි දක්ෂයි. තමන්ට නික්ලේශී තැනකට හිත ගන්න පුළුවන්. නැත්නම් මූල කර්මස්ථාන හිත ගන්න පුළුවන්. ඒක තමයි මූල කර්මස්ථානේ තියෙන්නේ. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මූල කර්මස්ථානේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි සතිය පිහිටීම සඳහා ඒක කුණ්‍යක් විදිහට පාවිච්චි කරනවා. ආස්වාද ප්‍රසවාසය, ආස්වාද ප්‍රසවාසය, ආස්වාද ප්‍රසවාසය. කර කර කර කර ඉනවා. ඒකෝට අපිට හිතෙනවා දැන් නම් ඉඳගෙන ඉඳ දන්නවා දැන් නම් ආනපානේ නැත්තම් සතියට හිත දාගන්න පුළුවන්. හැබැයි හුඟක් වෙලාට හිත ඒකේ නැහැ. හිත පිටපයින්නවා. ඒ වෙලාවට පිටිගියේ හිත නැවත කොහෙද ගෙනත් යන්නේ කියලා අහනකොට ආයෙසරයක් මූල කර්මස්ථානයේ දෙවෙනි ප්‍රායෝගික කෘත්‍යය සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ උසස් යෝගාවචරයන්. පළවෙනි පන්ති ආයත ආනාපානේ මුල් කරගෙන අරමුණු කරගෙන කායගත සතිය වඩනවා. පස්සේ මොන්න අමලියක් කරදරයක් දුක් කරදරයක් ආපුවාම ඒ කරදරයට ව්‍යාවෘත වුණොත් අර කන්දට යට වෙනවා. ගසාගෙන යනවා. එයා එන්න ඕනේ ආපහු අර තනවා වඩා ගත්ත කූඩාරමට. ගහගත්ත කුඤ්ඤයට. එහෙම නැහැ. එක්කෝ අපේ හිත අර කරදරයට බයි. එහෙම නැත්තම් මේ බලන්න මට ඊළඟ භාවනාව හරි ගියා අද හරි ගියේ නැහැ කියලා අර ආශාවක් ඇති කර ගන්නවා. ඉතින් දෙකම බාධාව එන්නේ ඒක තමයි. පිටින් එන බාධාව නෙවෙයි. ආන්නේ වෙලාවට පුළුවන් ප්‍රමාණයෙන් ආපහු අරමුණට එන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකට <clears throat> මේ මේ සූත්‍රයේම සතිය පිහිටවනා කියන වචනේ ඇත්තේ නෑ. ඒකේ තියෙන හිත පිට ගියා කියන කතාවක් නෙවෙයි තියෙන්නේ. මේ පණිවිඩ කාර්ය හතර දෙනෙක් ඇවිල්ලා කියනවා වලක්වන්න බැරි මරණ හතරක් පෙරලීගෙන එනවා. ඔන්න ඔබ වහන්සේට කියන්න ඕනේ අපි කිව්වා. ඒක තමයි බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ධම්මචර්යාය, සමචර්යාය, කුසල චර්යාය පුණ්‍ය කිරියාය කියලා හතරක් මතක් කරනවා. ඒක තමයි අශෝකං විරජං ඛේමං කියලා කියන්නේ. එතෙන්ද හිත ගන්න පුළුවන් වෙන්න නම් රහත් වෙලා තියෙන්න බෑ. මේ මරණ තුනක් ඇති මිනිහේ පැණි කණ්ඩ නම් පෙළඹෙයි. ඒ වෙලාවට මේ සමචර්යාවට හිත දාන්න. කුසල චර්යාවට හිත දාන්න. අත්චර්යාවට හිත දාන්න. එහෙම නැත්නම් ධම්මචර්යාවට හිත දානවා කියන මිනිස්සු මම තාම දැකලා නැහැ. ඒක තමයි අපි කමඨාන් වාර්තාවේ බලාපොරොත්තු වෙන්නේ. මට මේ මේ જાති කරදර ආවා ඒ වෙනකොට මම පරෝපදේශ රහිතව මෙන්න මෙතෙන්ට එන්න මම උත්සාහ කරා හරි ගියා හරි ගියේ නෑ ඒක වෙනම කතාවක්. ඒකවත් දන්නේ නැත්නම් කරදර නතර කර දෙන්න කාටවත් බෑනේ. එන කරදරයකදී කලකොල වෙලා දඟලලා අවසානයේ මම හිත ගන්න ඕනේ මෙතෙන්ඩයි කියන එක Tamanටම කරදරේ මැදම කෙරුවොත් වාසියක් තියෙනවා. අනිවාර්යයෙන් මෙතෙන් හිත ගන්න පුළුවන්. මොන කරදරයක් තිබ්බත් ඉසිගිනි ගත්තත්, ගෙට ගිනි ගත්තත්, අම්මා මැරුණත් හුස්ම ගන්නවනේ. ඒකට හිත ගන්නවා කියන එක ඇත්තටම නම් සටනක් දිනනට වඩා අමාරුයි. කල්යතු භාවනා කරපු කෙනෙකුට ඒක තමයි අභියෝගය වෙන්නේ. ඉතින් ඒ නිසා පණිවිඩයක් ආපු දවසේ තව මාස දෙකකින් මම මැරෙනවා මොලේ විශාල බරපතල පිළිකාවක් තියෙනවා ඒකයි මට ආ වේලාවේ වැසිකිලි යන්නේ ඒකයි මට නිින්ද යන්නේ නැත්තේ ඒකයි මට කෑම ගන්න බැරි ආදි වශයෙන් දැනගත්ත වෙලාවක ඊමසට මොනම තාලකින් සතිය උගන්වන්න බෑ උගන්වලා තිබ්බත් ඒකට හිත ගන්න පෞෂත්වේ නැහැ ඒකේ මට්ටම් දෙකක් පනින්න ඕනේ ඒ කලබලේ ආපු ගමන් කිපෙනවා ඒම කොහොමද මට පිළිකාවක් එන්නේ මම මෙච්චර මං දන් දීලා තිනවා සිල්ලා තිනවා ඔය කාගේ හරි රිපෝට් එකක් බල්ල වෙන්න කියලා දොස්තර කියන්නේ ඔන්න දොස්තර පැත්තකට දාලා වෙන දොස්තර කෙනෙක් කාට යනවා දෙවෙනි මට්ටමට එනකොට අයි හත්වලා මේ අල්ලපු ගෙදර මිනිහට හැදෙන්න එපායි. මේ ඌ සත්තු මරණ හොරකම් කරන එක මේ මටම මේ මගුල ආවේ මොකටේ? ওই දෙකම කාලා ওই දෙකෙන් බේරෙන්න බෑ. යන යන තැන දොස්තර කියනවා "ඔයා කලින් බැලුවේ නැද්ද?" මෙන්න මෙහෙම එකක් තියෙනවා. සැකසහිතයි මැලිවලන් ටියුමර් එකක් තියෙනවා. අපි පොඩ්ඩක් කපල කෑල්ලක් දාලා බලන්න ඕනේ බෙලිවලන්ද මැලිවලන්ද නියුට්‍රල්ද කියලා බලන්න. ඉතින් ඕන ගන්නවා කියලා දෙන්නේ හරියට නිකන් දොස්තර ආත්‍යා අම මාරයා වගේ කියලා හිතාගෙන. බලලා කිව්වට පස්සේ එක දෙක කිව්වට පස්සේ වෙන්න පුළුවන්. ආන්නේ තොත් තමයි හිතාපව ගන්න පුළුවන් අරමුණට. අර මුල් අවස්ථා දෙකේ ගින්නට දැම්මා වගේ. ඊට පස්සේ තමයි බෙහෙත් අහන්නේ. ඒත් මැරෙනවා. පස්චිනේ අවස්ථාවේ තමයි මරණය පැත්තේ. ඒ නිසා හැම කෙනාම ওই කියන අවස්ථා තුන හතට යනවා පිළිකාවක් ආවත් කැස්සක් කිබිසක් ආවත් කොරෝනා ආවත් සුනාමියට අහුණත් ඕක පහුවිලා තමයි මැරෙන්නේ. ඉතින් ඒකෙදී අර අනම්මනම් බල්ලාසියෝ ගහගා ඉන්නව වෙනුවට වෙනකොටම <clears throat> දැන් අපිට පේනවනේ ඇත්තස්සේ පාබල සේනාවලින් ඔක වළක්වන්න බෑ. හම්බ කරපු කිසිම සල්ලියකින් වළක්වන්න බෑ. උන්ට පුළුවන් වෙන්නේ ඒ සල්ලි ගාන මැරෙන්න ඉස්සෙල්ලා කොම්ප්‍රොමයිස් කරන එක විතරයි. කොහොමවත් මැරෙන. කොහොමවත් මැරෙන. අන්න ඒකට කල්ැතුවම පුළුවන් වුණොත් එහෙම මේක මරණින් කෙලවර වෙන්න පුළුවන්. කමන්නේ. කවදා හරි වෙනවනේ. ඉතින් ඕක තමයි ටිබෙටන් බුක් ඔෆ් ඩෙඩ් කියන තිබ්බත මල පොතේ තියෙන. <coughs> ඒකේ කියනවා මිනිස්සෙක් මැරිච්ච ගමන් එයා කවදාවත් හිතන්නේ මැරිලයි කියලා. හිතන්නේ තාම පණ තියනවායි කියලා. ඉතින් ඒ නිසා යාර මැරෙනවත් එක්කම මේක මරණය කියලා පිළිගත්තොත් ඒකට සමශීෂී නිවන ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ මරණ වේදනාවේදී මම නටමුණට ඉවරනේ ඔක්කොම. ගත්ත දුක් කරදර ඔක්කොම ඉවරයිනේ දැන්. ඒක ලොකු සාන්තියක් නේ දැන්. මේ මරණය පිළිගනි. පිළිගන්නේ නැහැ. එසේ ධර්ම ශක්තිය වැඩ කර ගන්න බැරි වෙනවා. ඊට පස්සේ යා උත්සාහ කරනවා. <coughs> දැන් පේනවා Taman ඇඟ සීතල වේගට යනවා. ඇහ කන දිවනාසේ වැඩ කරන්නේ. හැබැයි ඇතුලේ ඉන්න භූතයා මේක වටේ කැරක් කැරකි බල බල ඉන්නවා. මම මැරෙලා නැහැ කියලා හිතාගෙන. එතකොට යා උපක්‍රම යොදනවා. හැම උපක්‍රමයක්ම පරදිනවා. ඊට පස්සේ කර්ම ශක්තිය වැඩ කරනවා. ඊට පස්සේ ගැරඩි අම්මා කෙනෙක්ගේ බඩේ හරි, රිලෙව් එකේ බඩේ හරි, කරපොත්තියගේ බඩේ හරි උපදිනවා. එතකොට වෙන්න තියෙන නපුරම තැන. එනිසා මැරිච්චි ගමන් තිබ්බත මල පොත කියවනවා. කියවලා කියනවා දැන් වල විශාල ආලෝකයක් පේනවා. ඒ ආලෝකය කියන්නේ වට නිවනට වහාම මරණය පිළිගන්නේ. පිළි අරගෙන මේ ආලෝකේ සමාදන් වෙන්න. ඒක එයාට කරන්න බෑ කලකොලේ. මිනිහ ළඟ තියාගෙන කට්ටිය තිබ්බත මල පොත කියවනවා. අපේ කියවන්නේ වෙස්සන්තර ජාතකේ. අපේ ජවල්වල මලගයක් වෙච්චාම ඒ වෛද්‍ය රත්නගේ දොස්තර වේද මහත්තයාගේ දෙට යනවා පෙසන්ට ජාතක පොත ගේන්න. ඒකේ කොල්ල ඉරිලා පතුරු ගහිලා එක පොතයි තියෙන්නේ. විශ්වන්තර රජ්ජුරුවෝ රතේ නැගිලා යනෝ අත්පන්තිය පන්තියයි අස්පන්තිය පන්තියයි ඔක්කොම දන් දෙලෝ කික රැතිස්සේ වසන්ත ජාතික කියෝ අර මිනිහට තේරෙන්න ළඟ ඉන්නවා නම් තෝ මැරිලා ඉන්නේ බොරුවට මේ ගෙදර ඇවිල්ලා ගල් බූතෙක් වෙලා පෙරේතෙක් වෙලා ඉන්නවට වැඩිය ඔක පිළිගන්නේ පිළිගත්තොත් එයාට ආයේ ගෙදර එන්න බෑ එයා ඒ වැඩ බලා ගන්න බලවත්මයි දැන් ලොකු සංසය පාත්‍ච්ච වෙලාවේ ඇත්තටම ඉඳුරංගේ ක්‍රියාකාරකම් නතර වෙනකොටම ගල්ජි පණ්ඩිත සංසය පණ්ඩිතයක් ආවා අරිදම සංසය හිටියා ළඟ ඉන්න ශාංශලා හිටියා. හරිදම ශාංශේ මම මසාජ් කරන්න පටන් ගත්තා. හරිදම ශාංශේ මේ රතන සූත්‍රය පටන් ගත්තා. එකම නින්නාදයයි. හන්දේ හතර විතර වෙනකොට වගේ මේ සිංහඩිය ගලවලා ගියේ නෑ. තමයි ඔක්කොම දැනගත්ත ගන්න බෑ කියලා. ඇත්තටම සිංහඩිය ගලවලා යනකොට හා ගාල ඉවර වෙනකොට එතකම මීටරකේ පෙන්නුනා මේ හදවත ගැස්ම අඩු වෙනවා අඩු වෙනවා අඩු වෙනවා අඩු වෙනවා මමයි ජීවිතරත්න දොස්තර මහත්තයා ගිහිල්ලා පපුවට මසාජ් කරන්න පටන් ගත්තා මසාජ් කරනකොට මේක නලිනවා ඒක භයානක දෙයක් කරන්න හොඳ නැහැ මොකද දුර්වල ශරීරයේ ඇටක ඇටයක් කැඩලා ගියොත් ඒක මරණයට හේතු වෙනවා අපි දෙන මරණ දඬුවමට ලක් වෙනවා අපේ තියෙන අර කුලප් වෙච්ච ගතියට કૃතිම ශෝෂණය දෙන්න හදනවා මිනිහ හිමීට මේක හිමීට සීතල වෙනවා එතන රෑ 11 වෙනකන් එක දිගටම අපි රතන සූත්‍රය කිව්වා. අපි ඔක්කොම ගාල් වලට ගියා. විඤ්ඤාණ නව ලෝකේ. සීකර මහත්තයාට තියලා ගියා මිනිය. එයා පහු යනකොට රෑ 11යි. ගෙදර යනකම්ම පයින් යන දින බස් එකයි බස්සයි. යනකම්ම බල්ල බොරනවලු. හැම බලු සද්දයක්ම එන්නේ රතන සූත්‍රය වගේලු. මොකද ඒ තරම් නින්නාද දීලා. පැය පහ හයක් එක දිගට රතන සූත්‍රය කියලා දැන් ඔක්කොම මරණය අතහැරලා ලොකු සංස් කොයිලා අතහැර දිගට මන් දන්නේ නැහැ. ඊට පස්සේ මෙහෙට ගියේ නැති වෙන්න චෝදනාවක් තියෙන කොහොම හරි මිනිහ ගිනාවා. ගිනාට පස්සේ පටන් අරගත්තා සතිපට්ඨාන සූත්‍රය කියවන්නේ. එක දිගට දවස් තුනක් විතර ඒ මිනිහට ඇහෙන්න සතිපට්ඨාන කියවනවා. ඒක කියන්නේ මේ වෙලාවේ මේ නිසන්වනේ බලන්න එපා, ගෝල බාලපිරිස බලන්න එපා, සතිය පිහිටවපන්. ඉතින් සතිය පිහිටව නැති කෙනෙක් නම් හිතන්න සතිපට්ඨාන කියවයි කියලා අපබ්‍රංශනේ. එහෙම නැත්නම් ග්‍රීක්නේ. යාරක ලොකු ස්වාමීන් වහන්සේ කිව්වට ඔය සතිපට්ඨාන දීගනිකායේ කෑල්ලේ ගොඩාක් තියෙනවා විස්තර සහිතව කොහොම කියවනවා අපි. එත්තේසා තණ්හා uppajjamana uppajjati payyamana pahyati එත්තේසා තණ්හා ඉති කියෝ සාත රූපං පිය රූපං තණ්හා උපජ්ජමානා උපජ්ජති පහියමානා පහියති. අපිත් කියවලා තිබුණ නෑ එච්චර කියන්නේ විස්තර සහිතව. ඉතින් මේකෙන් අදහස් කරන්නේ කලබලයක් අමලියක් වෙච්චාම එවිනිය ගෙදර ගෑණි ගැන හිතනවා නම් බැංකුවක සල්ලි ගන්න හොයනවා නම් අරක මේ කිව්වොත් මාර්යා හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙනවා. නැත්නම් මේ වෙලාවට මේ මනුස්සයාට හිතේ දාන්න පුළුවන් නම් තමයි පුරුදු කරපු අරමුණට එහෙම නැත්නම් බුද්ධ වචනේ සඳහන් වෙන විදිහට ධම්මචර්යාය සමචර්යාය අත්ථචර්යාය අත්ථ කුසලාය කියන එකට හිතේ දාන්න පුළුවන් නම් ඉතින් මේ මනුස්සයා මොන තරම් සංසාර දුක දැනගත්ත කෙනෙක් වෙන්න ඕනද කියලා බලන්න. දැන් මෙතනින් එහාට බොය අම්බ කරපු මගුල් වලින් ඕවා කල්පනා කරන්න ගියොත් ඇත්තටම අප්‍රිය දායයක් යන්නේ. බලාපොරොත්තු නැති මිනිහෙක් අතර මේ වස්තුව සේරම යන්නේ. ඉතින් ඒකට හම්බ කරපු අය ලේ රීරිමාන්සේ හිටන් කා කියනවා කොහොද යන බයියෙක් දැන් මගේ වස්තුවට අයිතිවාසිකම් කියනවා. ඒත් ඒකට පැයි පැයි තමයි මැරෙන්නේ. ඒකට ඒකෙම ගල්නා දෙක් වෙලා, ගැරඩියෙක් වෙලා, කිම්බෙක් වෙලා උපදිනවා. ඇහුට ආසාව තියෙන මේකෙන් නමුත් ඒ වෙලාවටවත් අඩු ගානේ මේ අත්ත්‍යචර්යාව, ධම්මචර්යාය, සමචර්යාය කුසල චර්යායකට හිත යන්න නම් අපි මේ ලෝකේ ජීවත් වෙන්න මේකේ තැර වෙන්නේ නැතුව මේ ගෑවෙන්නේ නැතුව. ඉතින් ඒක වෙන්න මරණ වෙන්න ඕනේ නැහැ. ඕනම කරදරයක් ආපුවම මෙයා හැසිරෙන තාලෙන් කියත හැකි මේ මිනිස්සයා කණුන්ගේ කොච්චර දාසයේද මේ ලෝකෙට එනකොට එක එක්කත් අපිත් එක්ක ආවේ නැහැ. ඔය වස්තු බෝධ මොකක්වත් තිබුණේ මේ හම්බෙච්ච හැම දෙයකින් මිතුරුලා තියෙන ආතතිය විතරයි. මදිද මේක අපිට දැනගන්න. අසහනෙ විතරයි. වැඩියෙන් අම්බ කරපේකට වැඩියෙන් අසහනයි. වැඩි රාජකීය ප්‍රදේශයක් තියෙනකට වැඩියෙන් අසහනයි. වැඩි හරක් ඉන්නවනම් වැඩියෙන් අසහනයි. මේකට බැඳීගෙන ජීවත් වෙන එක කියනවා తත්‍ර తත්‍රාපි නන්දති. ඉතින් මේක කුසල රජුලන්ට තක්කුමුක්කක් වුණාට බුදුජාන් වහන්සේට එච්චර තක්කුමුක්කකුත් නැහැ මේ බණහන අපිට තක්කුමුක්කකුත් නැහැ. මේ තක්කුමුක්කක් ඇති කරන්නයි මේ කියන්නේ. සංවේගයක් ඇති කරන තේ දැන්වත් ඔලොමල නැති යක්ෂයෝ කරුණාකරලා එහෙම වෙලාවකට අවශ්‍ය කරන්නා වූ අරමුණක් හිතේ තියාගනි සතිය පිහිටෝපං දැන් මෙතන බුදුරජාණන් සඳහන් කරන්නේ බුද්ධ ධම්ම සංඝ සීපත් කරන්න කියලා බුදුන් සීපත් කරන්න ධර්මයේ සීපත් කරන්න සංඝයා සීපත් අපිට අම්මට කියලා අම්මවනේ සීපත් කරගන්නේ ඒක තමයි බෞද්ධයාගේ වැඩි. හර්ධකච්ඡාය කතෝලික වංශ ආස්වාමි දරුවනේ කියලා කුරුසිය යන ගන්නවා. මුස්ලිම් වංශ ඉෂාල්ලාහ් උන් අල්ලාහ් සිපත් කරනවා. Hindu කට්ටිය සිව දෙවියෝ සිපත් කරනවා. අපේ ජම්මට අයියද මට මේ මගුලක් කරන්නේ. මෙච්චර මේ හම්බ කරන කණේ කාට කියලා <coughs> අපි අම්මව සිපත් කරනවා. ඒක තමයි අපේ බෞද්ධ සංස්කෘතිය කියන්නේ. ඒ තරම් අම්මට ආදරේ. කලවලිච්චලයි ළඟ ඉන්න එක හරි අම්මව සිහිපත් කරලා දෙනවා. ඉතින් මේ වෙනුවට මේ සතිය සිහිපත් කරනවා එහෙම තමයි බුද්ධ ධම්ම සංඝ සිහිපත් කරනවා කියනකොට කියන්න තියෙන්නේ මේම අසරණයක් කලබලයක් අසන්න භාවයක් නැති වුණත් සතියෙන් ඉන්න හැම චිත්තක්ෂණයම බුදුන් සිහිපත් වෙනවා ධර්මයේ සිහිපත් වෙනවා සංඝයා සිහිපත් වෙනවා උකට දඹදිව යන්නවත් මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බෙන්නවක්වත් එහෙම නැත්නම් මට කුසල් මැදි මම ලබනාත් පින් කරන්නම් කියනවක්වත් එහෙම පොඩි chance එකක් අපිට දීලා නැහැ මොකද ලබනාත් මොකා වෙයිද දන්නේ මේ තියෙන මේ එලාගෙන තියෙන පැදුර බලනකොට ගහලා තියෙන කුඩාරම දිහා බලනකොට මෙච්චර හම්බ වෙලත් අපිට මේකෙදි අමාරු නම් හැම ආත්මෙදිම මේව අංගපසංග සම්පූර්ණලා හිටින්නේ නැහනේ එක්ක අන්ධ වෙනවා එක්ක කොර වෙනවා එක්ක මොකක් හරි අමලියක් හිටිනවනේ දැන් සාසනයට ගන්නකොට නම් ඒවා බලලා එහෙම අඳ බී අඳ ගොළු බීරි කට්ටිය ගන්න එපයි කියලා කියනවා. මොකද මේ මිනිස්සුන්ට එච්චරමයි ඔළුවේ තියෙන්නේ. සාසනේ ඉන්නේ අංග පුලාවක් තියෙන කට්ටිය. ඒගොල්ල අතර රණ්ඩුවක් තියෙනවා. මම අරයට වැඩි මේක කරනවා මේකට වැඩි මේක කරනවා ඒවා එකක්වත් බුද්ධ ධම්ම සංග නෙවෙයි. ඔය කොහෙදෝ යන කුණු කන්දලයක් කුණු වෙච්ච මස් කැල්ලක් අල්ලන් තමයි නටන්නේ. ඒකත් මේ Taman අම්බ කරපු දෙය. ඒක මොකද අම්බ කරලා තියෙන්නේ? දුක් වෙන්න ප්‍රස්තුතයක් ලැබලා තියෙනවා චිත්ත පීඩාවට ප්‍රස්තුත ලැබලා තියෙනවා ඒකෙන්ම පැලහෙනවා අර ඉස්සරහට පෙරලා ඉඳ තියෙන කඳු හතර වෙනුවට ඉතින් එහෙම මේක ටිකක් උපමා උපමේයෙන් ගලපගෙන කටයුතු කරනකොට නිකමට හිතන්න අපිට මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට කල්පනා කරන මිත්‍රය පිරිසක් ලැබුණයි කියලා අපි කියන්නේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා පිරිසක් තවත් මොනවද කතා මේ ලෝකෙ මෙච්චරම මේ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකෙට රාජ්‍ය දහනියට මුදලට යට වෙලා ඉන්න ලෝකේ මේ තරම් මේ තුන්වෙනි ලෝකෙද්ද මේ එයි කියලා තියෙද්දි අලුතෙන් වස්තු මිලදී ගන්නවා අලුතෙන් ගෑනු ගන්නවා අලුතෙන් දික්කසාද වෙනවා নানা ප්‍රකාර දේවල් එහෙම නැති පිරිසක් එක්ක ඉන්න හම්බ වෙච්ච පින හිතන්නකෝ ඒ කියන්නේ සබ්‍රහ්මචාරීන්. සමගිව භ්‍රමචර්ය හැසිරෙන පිරිස. ඉතින් එහෙම පිරිස් මන් දන්න තාලෙට 80 දශකේ මට හිතියේ නැහැ. හැත්තෙම ගානක් ගිහිල්ලවත් මේ දවසට විනාඩි 5ක් භාවනා කරන කෙනෙක් නැත්නම් භාවනාවට අනුශාසනා කරන කෙනෙක් හිටියේ නැහැ. මයිලගත් තිබුණේ තරුණ ජීවිතේ විශ්වවිද්‍යාලයෙන් පිපිලා ඉන ජීවිතයක් අනිවාර්යයෙන්ම ඒ සුඛෝභෝගී ජීවිතයක් මට රජේ දෙන්න ඕනේ. එහෙම තියෙද්දී මොකකින්ද මන් දැන මගේ හිත ගියේ හොයාගෙන ගියා බ්‍රහ්ම මණ්ඩලයක් වට ළඟට යනවා වගේ. දේව මණ්ඩලයක් ගාවට යනවා වගේ. පවුලේ ඔක්කොම හිතුවේ එක්ක කෙල්ලෙක් බලන්න යනවා. නැත්නම් ඩිප්ලෝමා කෝර්ස් එකක් කරන්න හදනවා. නැත්නම් JVP පන්ති වලට යනවා කියලා. සුදු මට ඒ හිටිය 10 දෙනෙක්වත් කවදාකවත් හිටියේ නැහැ. බොහොම සුළු පිරිසක්. ඒගොල්ලෝ කවදාවත් බුද්ධ ධර්ම කතා කරන්නේත් නැහැ. කවදාකවත් මල් පහන් පූජා කරන කතාවකුත් නෑ නිකන් සාමාන්‍ය ඔය සිම්පල් ලිවිං හයි තින්කින් ඔය සාමාන්‍ය සුදු සූට්ටයක් දාගන්න ඇවිල්ලි වෙරලා <clears throat> කාටවත් බණ කියන්න යන්නෙත් නෑ ඕල පැයක් වාඩිලා ඉඳලා යනවා ආයෙ එකට ගිහිල්ලා දේශනයක් දෙනවා ඉතින් කැමති කෙනෙක් කැමතියක් කියනවා එතකොට මට තේරුණා යකෝ මේකේ මං වගේ මේ දසපව් කරන දස් පන්පව් කරන දස අකුසල් කරන මනසට ඉන්න දෙන එක මට එන්න දෙන එක මං දැනගත්තා මේ සමයට එන්න දෙන්නේ මං දැන දන්න දෙ නිසායි කියලා. යාළුවෝ කවුරක්වත් හිටියේ නැහැ. දැන් ඒගොල්ලන්ගේ හැටි ඕනම කෙනෙකුට එන්න දෙනවා જાතියක් වංශයක් මොකුත් අහන්නෙත් නැහැ. එක දවසක්ද ගොඩ කිරිට එකක් දෙනවා. වෙන මොකුත් නැහැ. ලේක් හවුස් එකෙන් බිලියන එකට ගෙවනවා. ලේක් හවුස් ෆන්ඩ් එකේ. අපි වැඩ කරන්නේ අවුරුදු 3ක්. මම කවදාකවත් මේ මරණ තර්ජනයක්වත් මොකක්වත් තිබුණේ නැහැ. හැබැයි මට පුදුම ආසාවක් ඇති වුණා. යෝගේ පිරිසක් එක්ක ඉන්න මොකද එතන එළියට ගිය ගම එක එක්කක් දන්නේ නැහැ මෙතන කට්ටිය රැස් වෙනවයි කියලා එතන ඉන්න එක්කෙනෙක්වත් බණ භාවනා කරන කය තියෙ කියලා දන්නෙත් නැහැ විසිරි ගියාට පස්සේ මාළියෙක් නැවත මුහුදට දැම්මා වගේ අපි හැමදාම එකතු වෙනවා 80 දශකේ මට වෙච්ච ලොකුම කර්මය තමයි රස්සාවක් කරා. අවුරුදු 6ක් බැඳගෙන රස්සාවක් කරා පුදුමාකාර සල්ලියක් හම්බුණා පුදුමාකාර නිල ලැබුණා පුදුමාකාර දන්නේ ශේෂ්ඨවල මට මේ දක්ෂකම් ලැබුණා පරිපිරිස් පරිපාලනේ ඉතින් ඒක මං හිතුවා දැන් නැති වැඩි හරි ගියා තමයි කියලා. ඒක දිගේ තමයි දිව දිග කරන හිටියේ. ඊට පස්සේ 80 ක ඉවර වෙනකොට ඒ පරිච්ඡේදයත් ඉවරයි, ගිහි ජීවිතයත් ඉවරයි. පැවිදි ජීවිතයට යනවා කියන එක කටයුතු කරනකොට පැවිදි වෙලා කිසිම සංඥා වංශනාවක් මට හම්බෙයි කියලා මට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම කවුරුත් භාවනා කරන්නේ නැහැ. ඉන්න හරියක් සංඝයා ගාව තියෙන්නේ ඔය පිළිස වඩන්න ඕනේ ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ උභේ විහාරාධිපති වෙන්න ඕනේ විශේෂ විශේෂ ධර්ම කතික වෙන්න ඕනේ ඉතින් ඒව පිළිබඳව අපි පහත් කළ සලකලා තිබුණේ මෙතෙන් ආවට පස්සේ එදස සංඝයා 20ක් හිටියේ නැහැ කවදාකවත් ඒ ඉන්න කට්ටිය තම තමන් කුටි වල භාවනා කරනවා මට නිකන් ඉබ්බාදියර දැම්මා වාගේ එක එක්කත් මයින් ඇව්වේ නැහැ මම දන්නෙත් නැහැ මෙන්න මෙතන කුටියක් තිබ්බා ඒක තමයි මට දුන්නේ. එතනමයි හිටියේ. ඊට පස්සේ දවසක් නාන්න යනකොට දොලට වයසකම හාමුදුර කෙනෙක් නානවා. අපි ගිහින් යන්නේ නැහැ ඒ වෙලාවට. අපි ඔය පැත්තට වෙලා ගලක් උඩ වාඩි වෙලා ඉන්නවා සංඝයා නානවනේ. ඉතින් ආයෙත් සංඝයා නාලා එනකම දැක්කම මම වාඩි වෙලා ඉන්නවා ගලක් උඩ. මේ උපාසක මහත්තයා කවදාත් කතා කරන්නේ නැහැ. පැවිදියටද බලාගෙන ආයේ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඉතින් ආව මිසක්ක මන් දන්නේ නැහැ මොකක්වත්. එහෙම ආරංචියක්වත් නැත්නම් නැහැ. එච්චරයි. ගියා. මොකද ඒ ශාංශය දැකලා තියෙනවා ලොකු ශාංශයේ ගොටුවත්ත වටාත්තක් හදනවා. ගොටුවත්තක් හදනවා. සිවුරු වර්ගයක් පණු ගස්සලා තියෙනවා. කවුරක්වත් කියන්නේ නැහැ. ඥාන නන්ද ශාංශය කිව්වා ඒ දසමයි ගුරු ඇඳිලා කරන්නේ නැහැ. මට මේක වැඩක් නැහැ නේ. මොකද මට ඕනේ කරනාට පිරිස මට ලැබුණා. ඒක ඒක අහම්බයක්. මම මේ හිතලා බල්ලා කරපු එකක් නෙවෙයි. ලෝකේ කවුරක්වත් දන්නේ නැහැ ඉස්සන්නව නැක් තියනවද කියලාවත්. මට හිතුණා මේක තමයි මම බලාපොරොත්තු වෙච්ච දිව්‍ය ලෝකේ. මේ පිරිස කරන ඔක්කොම මට වැඩිය උතුම් කියලා මං හිතනවා. මේ කන්දේ යනවා ස්වාමීන් වහන්සේ තමයි ඔක්කොමලා කියනවා ඒ ස්වාමීන් වහන්සේට මේ මේ ಗುಣ තියෙනවා. ඊට අපි බලාගෙන ඉන්න පේන්න බලන්නෙත් නැහැ. මෙච්චර මෙච්චර පිරිසුදු තිබුණෙත් නැහැ ඔය පිටිය. ඔක්කොමලා අපිට පේන්නේ රහතන් වහන්සේලා වගේ. දැන් මට පේන්නේ. මේ ගහක් කොළපවා මට පේන්නේ මේක ආරසා කරන කුරුළු කැදල්ලක් වගේ. ඉතින් ඒකෝට ඉන්හියාට මට මොනවක්වත් ඕනේ නැහැ. මට පැවිද්දක් ඕනෙත් නැහැ. උපසම්පදාවක් ඕනෙත් නැහැ. අනේ දවස් සුමාන කොච්ච හතක්ද කොයිද කියාට පස්සේ යහකන්ද පැවිදි උත්සවයේ තියෙන ලෑස්ති වෙන්නේ කිව්වා. මොනවා ලෑස්ති වෙන්නේ? අඩ පිටක කරලු තියාගත්තා. කොණ්ඩේ රැවුලයි සායිබාගේ වගේ කෙනෙක් කට්ටියත් ඇවිල්ලා හිටියා නිලමේත් කට්ටිය ඇවිල්ලා හිටියා ඊට ඉස්සල දවසේ මෙහෙදි ඉස බෑවා එතකොට අර අර මම පැවිදි වෙනවද මහත්තු කියලා අහපු එක තමයි ගුරු ආමතුරු හිටියේ ඒ සංසාව බණ්ඩු කර්මය කෙරුවා ඉස බෑවට පස්සේ මොකාටවත් අඳුරන්න බෑ ලොකු ස්වාමීන් වහන්සේට ඒතර යකන්ද වැඩ හිටියේ බණ්ඩිසසලා ඔක්කොම ආවා ඒ පින්කමට දැන් මාවත් පැවිදි කරා එදාම ලොකු සාංශි ස්පිතාලේ ගෙනච heart beat එක වැඩි වෙලා. මම ඒත් අපේ ස්වාමීන් වහන්සේට කිව්වා <clears throat> පින්කමට ලොකු සාංශ වැඩි නෑ. මම අම්මට කියලා අන්දනයක් ගෙනත් තියාන්ට මම අන්දන පූජා කරන්න යන්නත් කියලා දොළගාවට. පිස්සු කතා කරනවාද ඕව ලොකු සාංශට දෙයක්වත් නෑ. ඔය ඔය නමට යන්නත් බෑ එළියට එපයි කිව්වා. ඊට පස්සේ අන්දනේ තැන ලොකු සාංශ බලන්න පාක් රෝඩ් එකට ගියා. සංඝයා මේ මේ කවුද කියලා. <clears throat> කෙලවරේ වාඩිලා ඉන්නේ මම. මොන විදියෙන්වත් අඳුරන්න බෑ. චිත්තවන්ත සාංශ කියෝ යාර අසවල් මහත්තයන් කියෝ අම්මේ මෙහෙම මූණක් මේ කැලේ ඇසි තිබ්බයි කියලා මන් දන්නේ නෑනේ. ඉතින් ඥානද සාංශ කියෝ උඹ හැංගෙන්න කැලේට යන්න එපා මූණ වටේ කැලයක් වවපන්. අල්ලන්න බෑ. ඉතින් මම හිතියේ පුදුම සතුටකින් මේ වගේ තැනකට එන්න වෙච්ච එක. මොකද ඒක ඉස්සෙල්ලා මම දනවා අමලියක් කරදරයක් වෙච්චාම හිත තියන්න ඕනේ මෙතනයි කියලා මට කියලා දීලා තිබ්බා. මට සත්‍ය පිළිබඳ නිල්ලම්බිදි හරියට අපි කතා කරනවා. චොයිස්ලස් අවයනස් එක දාන්නවා. ඉතින් ඒ නිසා මෙතෙන් දෙනකොට මම දන්නේ නැති තැනකින් භාවනා කරන මම දන්නේ නැති ලොකු ශාංශික ගාව මේකම කරනවා. ඔන්න බුද්ධ ශාසනය. ඉතින් කට්ටියමෙන් අහනවා ගීගේ කලකිරලාද පැවිදුණා නේ මට කිසිම කලකිරෙන දෙයක් තිබුණේ නැහැ. සංසාර සැපේ කල කිරුණලු ඇත්තද ඒක නැතිනම් මාතින් වරදක් සිදු විද කිසිදාක මට සංසාර සැපේ කල කිරලා තිබුණේ දුකේ නෙවෙයි අනික් කට්ටිය මේ ඇති මේ සැප මදි තව සැප හොයන්න දටමනවා කරත්ත බැඳගත්ත ගොනෙක් වගේ ඉතින් යනු බලන්න මේ පබ්බත සූත්‍රයේ අමෝර මාතෘකාවක් මතු කරලා බුදුජානනාංශේ මතු කරලා දෙනවා හැබැයි කොසල් රජු ලස්සනට පත් උත්තර දෙනවා එහෙම කඳු හතර පහටලා එනවනම් තමන් ධම්ම කුසල අත්ත කුසල සමකිරියා අත්තචර්යාවේ දෙන්නේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනයක් වාට නැත්තම් සම්මතයක් වාටපත් කරනවා තස්මායි පඬිතෝ පෝසෝ. ඒ දක්ෂ සරු පඬිතයා සම්පස්සං අත්තමත්තනෝ තමන්ගේ අත්ම ආත්ම කුසලය අත්චර්යාව කල්පනා කරන්නේ බුද්ධං ධම්මේච සංඝේච. අමලියකදීත් වාචයකදීත් පහසුකදීත් හැම වෙලාවෙම බුද්ධ ධම්ම සංඝ කියන තුනද ධීරෝ සද්ධාං නිවේශයේ වීරේක් සූරේක් වගේ නෙවෙයි ධීරේක් විදියට හැම වෙලාවෙම වර්තමානයේ නැත්තම් බුද්ධ ධම්ම සංඝ කෙරෙහි හිතපවත්වනවා. මේක බුද්ධ ධම්ම සංඝ කියනකොට නම් කුස ආගමක් තියෙනවනේ ධර්මයක්. <clears throat> සතිය කියලා ගත්තොත් මේ තුන වෙනුවට ආගමක් මොකුත් නැහැ පිළිකා රෝගියටත් කරතයි. හිතේ වැඩිචෙක් කරනවත් කරතයි. කතෝලික මනුස්සයරත් කරතයි. පැවිදි සිවුරු ඇරලා ගිය මනුස්සයරත් කරතයි. <clears throat> ඊයන්වත් කරතයි. ඉතින් ඒ වගේ දෙයකින් තමයි මේ ශාසනය රැකෙන්නේ. ශාසනය තමයි තමන්ට රැකෙන්නේ. ඒක නිවේනේ අද පන්සලකට ගියාම කියලා දෙන්නේ අපිට. ඒක නිවේනේ දහම් පාසලට ගියාම කියලා දෙන්නේ අපිට. ඒක නෙවෙයිනේ පිරිවෙන් අධ්‍යාපනය කියලා දෙන්නේ අපිට. ඒක නෙවෙයිනේ බුද්ධ ධර්ම વિશે අපිට කියලා දෙන්නේ. මොකද කියලා දෙන කෙනක් දන්නේ නැහැ. තම බුදුජානක මේ කොසල් රජුරෝ වගේ කෙනෙක් ආවත් ඒ හරහා මේක මතු කරලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. මෙහෙම දෙයක් කියන වර්තමාන කාලීන ආචාර්යවරයෙක් හිටන්නකො නැත්නම් ආචාර්ය මේ ශාස්ත්‍රෝරේක වයි කෙනෙක්. එහෙම කිව්වත් අපි බාර ගන්න කැමති නැහැ. ක්‍රිෂ්ණමූර්තිතුමා ඉන්න කාලේ දිගටම තාක්ෂණික කවුරුත් ගැන විශ්වාස කරන්න එපා. Taman ගැනම බලන්න. ඒක තමයි කරන්න ඕනේ කියලා. අචාන්චා ස්වාමීන් වහන්සේ ඉන්නකම් තායිලන්තේ දිගටම කිව්වා. සංශාපවත් වෙනකම් පිටරටින් ආපු කට්ටියක් එක පිළිපැද්ද මිසක් තායි කාරයෝ දන්නේ නැහැ. දැන් හරියට චෛත්‍ය හදනවා ආරාම හදනවා ආචාන්චා ට්‍රැඩිෂන් කියනවා ලෝකේ පුරාම පැතිරලා තියෙනවා විඥානරාම සංසයේ ඉන්නකම් බොහෝම සුළු පිරිසයි භාවනා කරේ මේ අද කාලේ විතරක් භාවනා කරේ නෑ මේ ධර්මයට ප්‍රිය නෑ ඒකට උන්ගන් ට්‍රිප් එකක් ගියන් කිව්වනම් දඹදිවියන් කිව්වනම් අටපිරිකර 1000ක් පූජා කරනවා කිව්වනම් සම්පිච්චවන් ලක්ෂයක් පූජා කරනවා කියනවා අම්මා මගේම නරක දේවල් නෙවෙයි. නමුත් මේ වගේ අර අමලියකදී කරදරයකදී එකක්වත් උදව් කරන්නේ නැහැ. ඒ ධම්මික හාමුදුරුවෝ මට ඒ දවස්වල සතිය කියනකොට කියලා දෙනවා මම එච්චර බින් කරපු මිනිහෙක් නෙවෙයි මොකද හරියට හොරකම් කරපු මිනිහෙක්. දන් දෙන්න කෝක වෙතත් අනිත් එක සිල් ලගින අයට බැනලා තියෙනවා දන් නැතුව පුදුම තාලෙට. ඒකව ඒ පව් හෝ ඒ පින් කවදාවත් මරණය එහාට යන්නේ නැහැ. ඔක්කොම දාලා යන්න වෙන්නේ සතිය විතරයි මරණය හරහා යන්න පුළුවන් දෙයක් තියෙනවා. ඉතින් මට ඒක විශ්වාසයක් තිබුණේ නැහැ ඒකයි. ඒක කොහොමද කියන්නේ? සත්‍ය විතරයි මේ ජීවිතෙන් ඊ ජීවිතේ සම්බන්ධ කරගන්න. මේ ජීවිතේ නිවන් දැක නැත්තම් සත්‍ය පවතිනවා. චරීමක පස්සාසපි ඥානිතෝ නිරුද්ධාන්ති කියලා බුදු ඥානසේ සඳහන් කරන අවසාන හුස්මත් සතියෙන් ගන්නෙ මේ වගේ අවසාන හුස්ම බව දානවා. එතකොට මේ දරුවෝ ගැන, වස්තු බූදල් ගැන, ලාභ සත්කාර ගැන මේ කිය මේ <coughs> කරදර අමලි දඬුවම් ගැන මතක් කළ මතක් කරන්න එපා. ඒවා අකුසල්. ඒ වෙනුවට සතියවත්. ඒකයි දරුවෙකුට දෙන්න ඕන. ඒකයි අධ්‍යාපනයෙන් අපිට ලැබෙන්න ඕන. ඒකයි දායාද කරන්න ඕන. ඒකයි බුදුජානහන්සේ රාහුල පුංචාමරණ දුන්නේ. ඒකයි බුදුජානහන්සේ යසෝදරාට දුන්නේ. ඒකයි බුදුජානහන්සේ පිය මහරජුරණ දුන්නේ. දැන් අද කාලේ මොනවද දෙන්නේ? උණ්ඩ ලෝදියක් කරනවා වගේ දේවල්නේ දෙන්නේ. පෙට්‍රල් වලට ගින්දරක් දක් කරනවා වගේ, ගින්දරට පෙට්‍රල් වක් කරනවා වගේ. ඉතින් එහෙම වෙනකොට ඒව ගිනි ගන්නවා කියන එක අහන්න දෙයක් නැහැ. අද ඒක තමයි මේ ලෝකේ මේ වෙලාවේ තව පැය කීයකින් යුද්ධයක් හේද කියන එක දන්නේ නැහැ. තව පැය කීයකින් ව්‍යසනයක් හේද දන්නේ නැහැ. කොරෝනා වගේ තව එකක් මේ දවස්වල ලෑස්ති කරනවා. කලබල වෙච්ච ගමන් ගෙනත් දානවා. එතකොට ආයෙසරයක් වටනවා ඔක්කොම නා පපු යත ගහ ගන්නවා. නමුත් සතිපාසලේ යනවා. සතිපස්සට ගාණක් නැහැ කොරෝනාවයි කිය. අපි Zoom එකෙන් හරි කරමු. අපේ දිගට පවතිනවා. මොකද අපි ඒක ලාභ සත්කාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ওই බුද්ධ රශ්මිය අඩ පිළිවෙලට මුළු රජයේම තීන්දුවක් ගත්තා. නිස්සන්න වනේ හෝ බුදුසසුන අමාත්‍යංශය ඉදිරිපත් කරන සම්ප්‍රදායිකෙක් ලව්වා හැම රාජ්‍ය ආයතනයකම විසක් උත්සවයේ පටන් මාසයක් පාසා මේ සත්‍ය වැඩසටහන ගෙනියන්න ඕනේ කියලා. ඉතින් ඒක විසක් දිනයක් ජාතික වශයෙන් ප්‍රකාශ කරන්න යනකොට කැබිනට් ප්‍රකාශ කරපු ගමන් භාණ්ඩාගාර අනුමැතියක් කියලා තිබුණා. මේක කොච්චර වේදන් වෙනවද කියලා. ඉදිරිපත් කෙරුවේ කරු අධ්‍යාපන ඇමති. එයා උත්තර දුන්නා සත්‍යයක්වත් යන්නේ නැහැ කියලා. තමජීව සාංශික වැඩවලට කාගෙන්වත් සල්ලි ගන්නෑ. අපිට කොහෙන් සල්ලි හම්බෙන්නේ? මේව ගැන දන්න මිනිස්සු අපිට දෙනවා. කැබිනට් තීන්දුව අවුරුද්දට ඉස්සෙල්ලා ගන්න තිබුණු තීන්දුව අවුරුද්දට පහු වෙනකන් මං කොම්බල කෑගහොට දාලා නැහැ කැබිනට් එකට. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ භාණ්ඩාගාරයෙන් විසඳීමක් කරනවා. අනික කැමැතිරු අනුමත කරනකන් ඉන්නවා මොකද කොච්චර යයි ශෛලිය යන්නේ දන්නේ නැහැ කියලා. ඒක අනුමත කරපු ගමන් ජනාධිපති ලේකම් ලියුමක් ඇරියා මේ වෙසක් උත්සවයේ සතිය මුල් කරගෙන කරන්න ඕනේ හැම රාජ්‍ය ආයතනයකම උසස් අධ්‍යාපන ආයතනයකම වෘත්ති අධ්‍යාපන ආයතනයකම ඉස්කෝලේකම සතිය කරන්න ඕනේ. කීයක් වේදන් යනවද? සතියක්වත් తీරන්නේ නැහැ. ඔය පිස්සු කෙලින් තමයි සල්ලි ඕනේ. මේ අපි යනකොට පෙට්‍රල් නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒක සේරම ඒ වෙලාවට යනවා අපි හරියට ඒක ප්‍රවේශමෙන් පාවිච්චි කරනවා. මං පිටරට ගිහිල්ලා එනකොට මාස දෙකක් ඔක්කොමලා කියනවා අපිට මෙච්චර ආරාධනාව අපිට කරගන්න බැරි වුණා. මොකද ඉදිරිපත් වෙන සම්පදායකයෝ නැහැ. මන් දන්න විදිහට සම්පදායකයෝ 1500ක් ඉන්නවා. යුද්ධයට කතා කරනකොට ලයිස්ට්ේ තියෙන 700 ගාණයි. අපි 200කටද කොහෙද සාතික දීලා තියෙනවා. එක්කෙනෙක්වත් එන්නේ නැහැ. යන විනිහමයි හැමදාම යන්නේ. අනික් කට්ටිය දන්නේත් නැහැ. ඉතින් මං කරපු දේ සනද්දති ලේකම්ට ලියුමක් කැරියා ඔබතුමාගේ අසවල් ලිපියට සම්බන්ධවයි මාස දෙකක් තුනක් ගත වෙලා තියෙනවා මෙන්න මේ මේ තැන් වලින් අපිට ආර්දන ආවා මේ මේ තැන් අපි සතිපන්ති පැවැත්තුවා සතිපාසල පැවැත්තුවා හැබැයි අපි සන්තෝෂ නැහැ මම දන්නවා ඔබතුමා සන්තෝෂ නැති වෙයි කියලා. තව මාස 3කින් මම ආයෙත් report එකක් දෙනවා. කියලා report එක යවනකොට ජනාධිපති ලේකම්ට බර ගානක් අපේ කට්ටිය කිව්වා අපි වැඩ කරපුවා මේකේ දාලා නැහැ නේ. අපි දන්නෙත් නැහැ නේ. මොකද ඒක තමයි report එකක් දුන්නේ. උඹලා තමයි report එක දෙන්නේ ජනාධිපති ලේකම්ට. ඔන්න දැන් කට්ටිය කැසපස ගහන කියනවා අනේ මෙච්චරක් වැඩ තියනවලු අපි දන්නෙත් නෑ අපි කිසිම දෙයක් උදව්වක් කරලත් නෑ අනේ මේ අපි අහවල් අහවල් දේ කරලා තියෙනවා අපි ඒවා ලියලත් නෑ මං කිව්වා කොම්පියුටර් 10ක් තිබ්බත් කරන්න බෑ කොම්පියුටර් 10ක් තිබ්බත් කරන්න බෑ තාපොඩ්ඩක චතුරේයි චතුර ආපුවාම කරුණා කරලා ඔයගොල්ලෝ කොතනකරි සතිපාසල කරලා තියෙනවනම් ඒ වාර්තා වෙලා නැත්තම් වාර්තා කරන්න. ඒවති ගරු කටයුතු දේවල්නේ වැඩක් නැහැ වාර්තා කරේ නැත්තම්. ඔයගොල්ලෝ කොච්චර භාවනා කරත් වැඩක් නැහැ කමඨාන් සුද්ධ කරන්නේ නැත්තම්. ඒක නිකන් ණයට හරක් බඳනවා වගේ වැඩක්. කමඨාන සුද්ධ කරගන්න. ඒ කාරණාව කියන්නේ නැතුව මම මෙච්චර කාලයක් අසවලත් එක බාහන කරා මේ කර්මස්ථානෙත් එක බාහන කරා මේ දේ කරුවයි කියලා කිව්වට මිනි පෙට්ටි උඩින් කර්දාශයක් තියන්න පුළුවන් නම් සාහිතිකක් කියලා අත පහක වැඩක් වෙන්නේ නැහැ. වැඩක් නොවෙනව නෙවෙයි. මේ කමඨාන සුද්ධ වෙන්නේ නැත්නම් අපි ජනාධිපති ලේකම්ට වාර්තාවක් දෙන්නේ නැත්නම් අපිවත් දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් එක එකනා කියනවා මම මේ දැන් කරලා තියෙනවා මේ දේ කරලා තියෙනවා මේ දේ කරලා තියෙනවා මම කර්මා කරලා කරන එක නම් උතුම් දෙයක් මොකද සතයක්වත් ඉල්ලන්නේ නැහැ නේ අපේ වල බස් ගාස්තු හොයාගෙන පොඩ්ඩමෙන්ට කන්න බොන්න ටොපි ටිකක් හොයාගෙන බිස්කට් ටිකක් හොයාගෙන මොන උපකරණ ටිකක් හොයාගෙන ගිහලා සතිය පාසල් කරලා එනවා ඊට වඩා හරි වටිනවා මෙච්චර වැඩක් යන බව ජනාධිපති ලේකම් දන්නේක ජනාධිපති ලේකම ගණන් ගන්න නැති වෙන්න බලුවා නමුත් අපිට මොනක් පේනවනේ මේක වාර්තා කරන්නේ. කොච්චර භවනා කරත් කමඨාන් සුද්ධ වෙන්නේ නැත්නම් ඒක ඇත්තටම ගෝලයාගේ වැරද්දක් නෙවෙයි. ඒක ගුරුන්නාංශික වැරද්දක්. එයා දැනගන්න ඕනේ හොඳ වෙලා බෑ හොඳ බව පේන්න තියෙන්න ඕන. උසාවියේ සාධාරණ ඉස්නුනට බෑ සාධාරණ යුක්තිය උසාවියේ බලන්න යන කෙනාට තේරෙන්න ඕන. නඩුකාරට තේරෙන්නට වැඩක් නැහැ. නීතිඥයර තේරුණාට වැඩක් නැහැ. අනේ සාධාරණ යුක්තිය පෙන්නේ නැත්නම් මේක මොකද්දෝ මල්ලේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒව දෙයක් තමයි මේ කියන්නේ. ඔය කොච්චර කඳු හතරක් පෙරලා ආවත් මැරෙක බැරනවා. අනිවාර්යයෙන් මොයි හම්බ කරපු කිසිම දෙයකින් ඇත්‍රි ආශ්‍රේ පාබල හමුදා වලින් ඉස්සරියෙන් රට රාජ්‍යයෙන් මේක වළක්වන්න බෑ. ඉතින් ඒක අල්ලගෙන මැරෙන්න යනවා වෙනුවට ඔය අත්කුසලයේ බලපං එහෙම නැත්නම් සමචර්යාව බලපං කුසලචර්යාව බලපං ධම්මචර්යාව බලපං අත්කුසලයේ බලපං කියන්නේ එකම විශ්වවිද්‍යාලයක්වත් තියෙන කියලා බලනද ලෝකේ එකම පන්ති කාමරේ උගන්න විශේෂකත් උගන්නනවද කියලා බලන්න මේ ලෝකේ එක එකනාගේ කුණු හරපනේ උගන්වන්නේ ඉතින් අපේ හැදෙන දරුවෝ ඒ නන්නත්තර කරන්නේ හදන්නේ මේක හිටින් කරිකියුලම් එකක් නෙදුවන්නේ මං කිය ප්‍රශ්නයක් නෑ අපිත් ඒකනේ හැදුවේ ඒක කරන ගමන් සත්‍ය උගන්වන්නේ ඒක කරන ගමන් දවස් විනාඩි 5000 දාන්න මේ ළමයින්ට කන්ද හතරක් පෙරලිලා එනවා මැරෙනවා මැරෙනවාමයි ඒ වෙලාවට මේ Taman කවුද කියන එක දැනගෙන ඉන්න එපා මොනව කරන්නද ජේම්ස් වොඩ් වගේ පිස්තෝලේ ගන්නත් මරාගෙන මැරෙන මිනිහා වගේ අඳුන සයිනයිඩ් කරලා කන්නත් එතෙන් බෙල්ල බැල දාගෙන මැරෙන්න හරි මේ භාණ්ඩය අතේ තියෙන්න එපායි මේ භාණ්ඩේ පටස් දාලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න eBay. නැත්නම් ජේම්ස් වොන්ට යද්දී තියෙන පිස්තෝලේ වෙන කෙනෙක් ගත්තොත් මොකද වෙන්නේ? අර පිස්තෝලේ ගත්තා නම් තමයි තියාගන්නේ. කායින් අතේ නෙමෙයි මැරෙන්නේ මගේ මැරෙන්නේ. සයනර් කරලා කොල්ලටගේ අග තියෙන්නේ හපනවා ඉවරයි. ඒක නම් මොකාරයි. ඒකේ බුදුරජාණන් කියන අපි මරණයත් එක්කම ඉපදිලා තියෙන්නේ. උප මරණ ඉපත්‍යත් එක්කම මරණ එනවා. ඕක අමතක කරන්න එපා. ඕක අභාග්‍ය සම්බන්ධ දෙයක් නැත්නම් මේ මුස්පීන්තුවක් කියලා හිතන්න එපා. ඕක අමතක කරපු නිසා තමයි මෙච්චර මේ ඉස්සරිය හම්බකරනද රට රාජ්‍ය දිනා ගන්න, යුද්ධ කළ රජ්‍ය දිනා ගන්න, ඊට පස්සේ ඒකේ මේ ව්‍යාවෘත වෙන්න බුදුන් දැක්කත් පහළ වුණා තියාගන්න බැරි වෙන්න හේතුව ඒක තමයි. නමුත් නිවනට ඒව අවශ්‍ය නැහැ. නිවනට ඔය තියෙන දේ දීලා දාන එක විතරයි කරන්න ඕනේ. ගොඩක් හම්බ කරලා දීලා දානවා කියන එකක් නැහැ. ඉතින් ඒ වගේ දෙයක් සීයලවලා කැඳවන්න මරණ චිත්තක්ෂණයකදී පුළුවන්ද? කදාවත් කරන්න බෑ. කල්ැතුව මෙහෙම දෙයක් තියෙනවා බුදුන් කෙනෙක් ලෝකෙ ඉපදිලා තියෙනවා. ධර්මයේ කියලා එකක් තියෙනවා. ඒකට කැපෙච්ච සංඝ පිරිසක් ඉන්නවා. උඹටත් යම් ප්‍රමාණයක සීලයක් තියෙනවා. ඒ අනුව මරණය එනවමයි කියන මේ නියත පණිවිඩයෙන් කරදරයකදී මට මෙන්න මේක සීපත් වේවා කියලා බැලුවොත් ඒ අපි සතිපාසලලා නිසන්වන දෙන්නේ සතිය තමයි. සතිය සීපත් කරන්නේ. ඒ හම්බ කරපු දේවල් අපි වටේ කරගෙන අපිව කණ්ඩ හදන මලපෙරේත 70ක් ඉන්නවනේ. උන් ඒක එක්කත් කැමති නැහැ. උන් ඕනේ අපි තවකල් ජීවත් වෙලා උන්ට හම්බ කර කර දෙයි කියලා හිතනවා. කවදාක සන්තෝෂ කරන්න බෑ. ඒ මිනිස්සු දෙන්නේ ඥාති සංග්‍රහ කරන්න. මිත්‍ර සංග්‍රහ කරන්න. මොකද අපි හැදුනේ තුන්දලාගෙන්නේ. නේද? ඒක ඒගොල්ලන්ගේ වගකීමකට දාන්නත් එපා. කරන්නත් බෑ. ඒගොල්ලන්ට කෙරුවයි කියලා අපිට හැම වෙලේම වගතුවකුත් නැහැ. ඒක ඉතින් අබිනිෂ්ක්‍මණය කරපු කට්ටිය දැන්නවත් දන්නවනේ. ඒකනේ ගිහිගේ අතහරින්නේ. ඉතින් ඒ නිසා බුදුදහම කියනවා සෝ ධම්මචාරී කායෝ වචසා උදචේතසා. ඒ ධම්මචාරී කියන්නේ මරණ බව දන්නවා. මරිච්චා මට මෙන්න මේකයි උදව් කල්පනා කරන්න ඕන කියලා දානවා. ධම්මචාරි ඉදේවනම් පසංසන්ති. ඒ වගේ මේ මරණය ජීවත් කරලා හැම වෙලාවෙම ඒකට සූදානම් වෙන අයට හැමදාම මැරෙන්නේ නැතුව ජීවත් වෙනවා කියන පිරිසක් වඳිනවා. මේ මේ ලෝකෙත් වඳිනවා. ඒ වගේම පෙච්ච සග්ගේ ප්‍රමෝදති තීත්‍යයට අනිවාර්යයෙන්ම ස්වර්ගයක් හම්බෙන්නේ. අරගොල්ලෝගේ මේ සල්ලි වල බෝනස් එක ඉන්ට්‍රස්ට් එක හම්බ වෙනවා කොල්ලෙක් කසාද බඳලා දෙනවා ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා කියන දේවල් නෙමෙයි මෙතන කියන්නේ. මේ මේ මැරෙන නොමැරෙන ලෝකේ උඹ මරණ බව දැනගෙන මරණය සිහිපත් කරගෙන මරණානුස්සතිය හරි සතිය හරි වඩනවා නම් අනිත් පිස්සු ඈත තියා වඳිනවා. දුරතෝ නමස්සාමි. දිව්‍ය බුදුන් බව බ්‍රහ්ම බව වඳිනවා මෙලොවදීම. මරණයට පස්සේ අනිවාර්යයෙන්ම පාවඩි දාලා තියෙන්නේ අනිවාර්යයෙන්ම වටතිර ඇදලා තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ උඩට වියම් බැඳලා තියෙන්නේ හොඳ තැනකට තමයි යන්නේ. ඒක පිළිබඳව කතා දෙකක් නැහැ. හැබැයි ඒක විශ්වාස වෙන්න ටික කාලයක් යනවා. ඒක තමයි අපි මේ බැඳගෙන භාවනා කරන්නේ. ඒ නිසා මේ කොසල් රජුරන්ට වුණත් බුදුජානක විශ්වාස කරත් මේව අදට අදාළ නැහැ කියලා කතාවක් නැහැ. හරියටම අදාළයි. ඒව තමයි ඔය සූත්‍ර වශයෙන් අපි ඉදිරිපත් කරන්න තියෙන්නේ. මේක කොසල කොසල සංයුත්තේ સમાપ્ત වෙනවා. අපේ දවසේ ධර්ම දේශනාවෙන් સમાપ્ત වෙනවා. ඒ නිසා මේක මේකට ලෑස්ති වෙලා මේ කැසපට ගහන ගිය ගමන මතක තියාගන්න හැබැයි හැම කෙනාට මේට වැඩිය හොඳින් කළ හැකිව තිබුණා. ඒක ගැන කනගාටු වෙන්න එපා. ඕනම දෙයක් මේට වැඩිය හොඳින් කරන්න පුළුවන්. ඒක තමයි මරණකම් කරන්න තියෙන්නේ. ඒ දෙයටයි ගුරුවරයෙක් ඉන්නේ. ගුරුවරයා නිතරම මතක් කරන්න ඕනේ බෝ කියන බයිලා වැඩක් නැහැ. ඒක නැති කෙනෙක් මේ ලෝකේ නෑ. හැබැයි ඒතියදී අපි මෙතෙක් පියවර අරන් තියනවා කරුණා කරලා ඒ ගත්ත පියවර දිගේම ඒ ඒ ධම්ම කුසලයේ දිගේම සමස්කිරියා ධම්මචර්යා සමචර්යා අත්චර්යා අත්ත කුසලයේ දිගේම تعلق කරන යන්න මෙලෝ කෙනෙක් උදව් කරන්නේ. උදව් කරන හැම එකෙක්ම පෙරේතෙක්. උදව් කරන හැම එකෙක්ම යමපල්ලි. ඒ කුට්ටියක් කඩා ගන්න කරන්නේ. ඒක තේරුම් ගන්න බැරි නම් කාපියව. ඔක්කොටම තියෙන දෝෂේ ඒක තේරුම් ගන්න බෑ. මේ වට කරගෙන ඉන්න පෙරේත 70 මේ අපිට අනුහාසන ආවඩ ආයිබෝන් කියන්නේ උන්ගේ කුට්ටිය කඩා ගන්න මිසක් ආ එක්කෙනෙකුටත් අපේ ධර්මචර්යාව, සමචර්යාව, අත්ත්‍චර්යාව, අත්ත් කුසලයේ ගැන හැඟීමක් නැහැ. මොකද මේ මිනිස්සුන්ටත් ඇයි? එහෙම නැති කෙනෙකුට තව කෙනෙකුට අත්ත්‍චර්යාව කියලා දෙන්න තේරෙන්නේ නැහැ. පුදුජාන්සි පිරුණම් පැවත් කියලා දෙනවා. ඉතින් මේ තේමාව මේ ভাইබ්‍රේෂන් එක Nissan වනේ දිගටම පවත්තමු. එන යන කට්ටියටත් පුළුවන් නම් මේකට හැඩ ගහින්න කියන්නේ Nissan වනේ ඒ පිස්සන්ගේ පහට පිළියට හැඩ ගහින්න ඕන කමක් නැහැ. මොකද මේක අවුරුදු 50කට වැඩි ප්‍රදේශයක් කරලා තියෙනවා. එන්න එන්න ප්‍රශංසාව වැඩි වෙනවා. ආ යනකොට මම ඒක තමයි දකින්නේ පුදුමාකාර ගෞරවයක් ඇති වෙලා තියෙනවා. අත තිබ්බොත් කොයි දෙයක් හරිනවද අත තියන්නේ නැහැ නේ මොකේටවත් අපි. කරන දේ කරගෙන යනවා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් අපි මේ කරගෙන යන Brahmacharyaට උදව්වක් ආධාරයක් වෙන හේතු වාසනා වේවා අපිටත් නිතරම ඔය කියන ධම්මචර්යාය සමචර්යාය අට්ඨචර්යාය නැත්නම් පුඤ්ඤචර්යාය සම අට්ඨචර්යාය කියන්නේ කුසලචර්යාය කියලා. අවබෝධ වීම පිණිස මෙතෙක් අපි ගත කරන ජීවිතයත් අධර්ම දේශනාවත් එකසේ හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශිරු දිනාට ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා